අම්මා තමාගේ පුතාව රැකගැනීමේ අදහසින් ඇති පදම් බොරු කියනවා. නේද? ඉතින් ඔවා තියෙනවද කියලා අහපම දැම්මම බලන්න. අපේ දරුවන්ගේ තත්ත්වයට හොඳ නෑ කියලා කවුරු වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්ද තමන්ගේ දරුවගෙන් වහලා පිට දරුවෙක්ගේ ඇඟේ ගහන්න පුළුවන් නම් කරන ගතියක් තියෙනවද දන්නේ නැහැ. තණ්හා වැඩි නම් තියෙනවා. උපාදානෙ වැඩි නම් තියෙනවා. තමයින්ගේ වැරදි භාවහ බොරු කිය කිය බොරු කිය කිය ඇතිපදන් එන පව පුරව ගන්න ගති තියනවද නැද්ද? ළමයි හින්දා සත්තු මරණ ඒවා තියනවද නැද්ද? නේද? බොහෝ විට උපාදාන වෙච්ච වස්තු හින්දා හොරකම් කරන ඒවා තියනවද නැද්ද? ළමයි විතරක් නෙවෙයි උපාදාන වෙච්ච වස්තු හින්දා. උපාදාන වෙච්ච වස්තු හින්දා කාමයේ වර්ධව හැසිරීම සිද්ධ වෙනවද නැද්ද? කේලම් කියනවද නැද්ද? උපාදාන වෙච්ච දේවල් ඔය කාර්යාලවල ඇත්ති පදං කේලංකී කිය කේලංකී කිය මොකද උසස් වීම නේද උසස් වීම උපාදාන වෙලා ඒක ඒක කොහොමද අර විදිහම තමයි ඉතින් ඉස්සෙල්ලාම තණ්හාවක් ඇති වෙනවා ඊළඟට පරිේශණය කරනවා මට මේ පුටුවට යන්න බැරි වෙයි දන්නේ කියලා බලනකොට ඒකට ඉඩ කඩක් ලැබෙනවා වාගේ තේරෙන ඕන ලාභයක් ඇති වෙනවා නේද ඊට පස්සේ ඒක ගැන විතර්ක විනිශ්චය කරනවා මෙහෙම කරලා බැයිද මෙහෙම කරලා අර පැත්තට කියලා ටික කියලා මේ පැත්තට කියලා මෙහෙම කරලා නේද බිඳෝලා ඔක්කොම හිතනවා දැන් ඊට පස්සේ ඒක ගන්න පුළුවන් කියලා දැනෙනකොට ලොකු චන්දරාගයක් ඇති වෙනවා කොහොම හරි මේක කරගන්න ඕනේ කලින් තිබ්බේ නැති තද හැඟීමක් ඇති වෙනවා ඉතින් ওই පිළිවෙලටම යනවා හැම එකක් මෙහෙමයි නේද ඊට පස්සේ ඇත්ති පදම් පව කරනවා කියනවා කරනවා නෙවෙයි කෙරෙන සකස් වීම සිද්ධ වෙනවා පව් කෙරෙන සකස් වීම අපේ సంతානගතව පාපය සිද්ධ වෙන தත්වයට මේක ගොඩ නැගෙනවා. ඉතින් අපි විනාශ වෙලා දැන් ඉන්නේ එතකොට. යම් විදිහකින් රැකගන්න ඕනේ රැකගන්න ඕනේ රැකගන්න ඕනේ කියලා අතුලාන්ත සකස් වීම සිද්ධ නොවුනා නම් අකුසල් ධර්මයන්ගේ පහළවීම සිද්ධ වෙයිද? යම් විදිහකින් රැක ගන්න ඕනේ රැක ගන්න ඕනේ රැක ගන්න ඕනේ කියලා දැඩිව මගේ හිතේ කිසිවක් ගැන අදහසක් නොවුනා නම් අකුසල ධර්මයන්ගේ පහළවීම සිද්ධ වෙයිද? දඬු මුගුරු ගැනීම, ආරක්ෂා කර ගැනීම කියන ඒවා සඳහා දඬු මුගුරු ගැනීම අකුසල ධර්මයන් කිරීම පහළ වෙනවද? යම් විදිහකින් මසුරුකම මටම තියාගන්න ඕනේ වෙන කාටවත් නම් දෙන්නේ නැහැ. ඉතින් වෙන කාටවත් දෙන්න දෙන්නේ නැහැ කියලා ඇති වුණොත් රැක ගන්න වෙන්නේ. අන්නේ වෙන කාටවත් දෙන්නේ නැහැ කියන தত্ত্বය මගේ හිතේ නැත්තම් රැක ගැනීමේ අවශ්‍යතාවයක් ඒද? රැක ගැනීමේ අවශ්‍යතාවයක් ඒද? නැහැ. එහෙනම් අන්න හේතු වෙන්නේ අරකයි නේද? හොඳයි රැක ගැනීමේ අවශ්‍යතාවයක් නැත්තම් කියන මසුරුකම නැත්තම් රැක ගැනීම අවස්ථාවක් නැහැ හොඳයි මගේ කියලා අල්ලා ගැනීමක් මගේ පැත්තෙන් සිද්ධ වුනේ නැත්නම් යම්කිසි කොටසක් මගේ කියලා අල්ලා ගැනීමක් සිද්ධ වුනේ නැත්නම් යම්කිසි කොටසක් අපිට මසුරුකම උපදීද නෑ මසුරුකම උපදින්නේ නෑ මගේ කියලා සටහන් පිරික්සුවේ නැත්නම් අර විමස විමසා විමසෙන් සමග රවුන්ඩේ හතරස් වෙලා පේනවා හතරස් දේ රවුම් වෙලා පේනවා කියලා අන්න එහෙම විපරීත උනේ නැත්තම් මගේ කියලා අල්ලා ගැනීම සිදු වෙයිද නැහැ අධික කැමැත්තක් ඇති උනේ නැත්තම් අර සටහම් පිරික්සයිද අධ්‍යවසනයේ කියන තත්ත්වයටපත් වෙයිද චන්ද්‍රාගය ඇති උනේ නැත්තම් නෑ එහෙම වෙන්නේ නෑ එහෙනම් ආ විතර්ක විනිශ්චය කරේ නැත්නම් ඒ කියන්නේ මෙහෙම වුණොත් හොඳයි මේක මෙහෙමයි මේක මෙච්චර හොඳයි මේක මෙච්චර හොඳයි කියලා විතර්කයන් පහල කරුනේ නැත්නම් චන්දරාගය ඇති වෙයිද? ලාභය ලැබුණ නැත්නම් ලාභය කියලා කියන්නේ ප්‍රතිචාර හම්බුනේ නැත්නම් පරිශ්‍රණය කරපු දේ ප්‍රතිචාර හම්බුනේ නැත්නම් අර විතර්ක විනිශ්චයටපත් වෙයිද? හරි. මොන බලන්න ඒවා කොච්චර ප්‍රබලද කියලා සමහර දේවල් ගැන පරිශ්‍රණය කරනවා. ඒ සමහරු සමහර දේවල් ගැන පරිශ්‍රණය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉතින් හොයනවා හොයනවා හොයනවා හොයනවා කිසිම ප්‍රතිචාරයක් නැහැ. අවුරුද්දක් බලාගෙන ඉන්නවා. දෙකක් බලාගෙන ඉන්නවා. එතනින් එහාට යන්නේ නේද? ඒ කියන්නේ ලාභය ලැබුණ නැත්නම් එතනින් එහාට යන්නේ එතනින් එහාට මේක යන්නේ නැහැ. හරියන්නේ නැහැ කියලා අතහැරලා ලැබෙන්නේ නැහැ කියලා අතහැරනවා ඉතින්. නේද? එහෙනම් ලාභය ලැබෙන්නම ඕනේ. ඒ වගේම මතකද මම කලින්ම කිව්වා වෙන කෙනෙක් Taman ගැන පරිශ්‍රණයෙන් ඉන්නවා මට ඒ ගැන උනන්දුවක් පොඩ්ඩක්වත් නැත්නම් ටික දවසකින් ඒක නැති වෙනවා. ඒ කියන්නේ පරිශ්‍රණය තිබුණාට වැඩක් නැහැ ලාභය ලැබුණේ නැත්නම් පරිශ්‍රණය නැත්නම් කොහොමද ලාභය ලැබෙන්නේ? මම ගවේෂණය කරන්නේ නැත්නම් මට අර ප්‍රතිචාර තිබුණාට වැඩක් වෙන්නේ වැඩක් වෙන්නේ නැහැ. ඕක ඉස්සරහට යන්නේ නැහැ. නේද? එතකොට දැකලා තියෙනවා නේද? බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුව හික්මෙන මහා සංඝරත්නය නේද? නිවන් දකින්න පෙර ආතුවම විම බලාගෙන සංවරව, ඊතා සංවරව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි කිසිදු පරිේශණයකින් තොරව තමන්ගේ කටයුතු කරන්නේ ඇයි එහෙනම්? ලාභය ලැබෙයි කියලා තියෙන ඒත් ඒ හරියට නවත්ත ගන්න වැඩේ. මේ උපාදානයේ බවට පත් වෙන්නේ නැති වෙන්නේ. එහෙනම් කැලෑවලට වෙලා ඉන්න වෙලා තියන්නේ ඇයි? රහත් වුණා නම් කැලෑවලට වෙලා ඉන්න වෙන්නේ ඇයි කැලෑවලට වෙලා ඉන්න වෙලා තියන්නේ? පාරකට යනකොට අතීත තෘෂ්ණාව තාම තියෙනවා කියලා දැනගත්තාම මේ තෘෂ්ණාව හේතු වෙලා පරේෂණය කෙරෙන්න පුළුවන්. පරේෂණය හේතු වෙලා ලාභය ලැබෙන්න පුළුවන්. ලාභය ලැබුණොත් විතර්ක පහළ වෙන්න පුළුවන්. විතර්ක පහළ වුණොත් චන්ද්‍රාගය ඇති වෙන්න පුළුවන්. චන්ද්‍රාගය ඇති වුණොත් අධ්‍යවසනය ඇති වෙන්න පුළුවන්. අධ්‍යවසනය ඇති වුණොත් මගේ කියලා අල්ලා ගන්න පුළුවන්. ওই විදිහට ආයෙ වැඩේ වරද්දගෙන සිවුරක් අතහැරලා තමයි යන්න වෙන්නේ. නේද? අන්න බලන්න ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙන්නේ පින්ඩපාතේ වඩිනකොට පවා මේ පින්ඩපාතේ පාත්‍රයට වැටෙන අත ගොරෝසු අතක්ද සියුම් අතක්ද කියලාවත් බලන්න මෙනෙහි කරන්න ගවේෂණය කරන්න එපා. ඒ වහ කණ්ඩ එපා සසර දෝෂේ නැగిලා ඉන්න පුළුවන් තාම තෘෂ්ණාව කෙලවර කරගෙන නැහැ. ඒකින්ද තමන් හික්මෙන්න ඕන නම් දැන් හික්මෙන්න ඕන විදිහ තේරෙන්න ඕනේ. නේද? අලුත් පරණේවා ඇතිවෙච්ච උපාදානය අයින් වෙන්නත් ඕනේ. තියෙන උපාදානේ තියෙන උපාදානය අයින් වෙන්නත් ඕනේ අලුතෙන් සිවක් උපාදාන නොවි වාසය කරන්නත් ඕනේ දැන් තේරුණාද තණ්හා උපාදාන දක්වා යන විදිය දැන් ගෙදර ගිහිල්ලා කරන්න වැඩක් තියෙනවා අපි හිතමුකෝ ඕක පඩිකලක් කියලා තණ්හාව උපාදාන දක්වා යන පඩිකල එක එක පඩිය හරි උඩට නගින්න නගින්න බිමට වැටලා දුක් වෙන්න තියෙන ප්‍රමාණය වැඩි කියලා දැන් ගෙදර ගිහලා බලන්න ඕනේ මං කොයි පඩිවලද දන්නේ ඉන්නේ. අහවලා හින්දා කොයි පඩියේද? ලොකු පුතා හින්දා ඉන්නේ කොතනද? පොඩි එක්කෙනා හින්දා ඉන්නේ කොතනද? ඒ අය හින්දා මගේ උපාදානය තියෙන්නේ කොතනද? තණ්හාවේ ධම්මේ පරිපේදී. කී දෙනෙක් එක පඩියක කී දෙනෙක් කීයක් වස්තු එක පඩියක තියෙනවද? සමහර ඉතින් පඩි ටික බැලුවොත් එහෙම අපේ කොහොමද? ඔය පඩි ටික අරන් බැලුවොත් එහෙම තණ්හාව ඉඳන් උපාදාන දක්වා තියෙන මේ පඩිපේලි උඩ තියෙන දේවල් ඇත්තට බැලුවොත් එහෙම කොහොමද තියෙන්නේ? ඊඩං ඕප්පු වාහන දුරකතන පරණ පුතු ඇඳන් ඇඳුම් නේද? පිහි වටන අපේ තේරෙනවද එහෙනම් ඊළඟ භවය සකස් වෙන පඩිපේලිය කොච්චර ලොකුද කියලා නේද හ්ම් මොකද කියන්නේ? මේ තමයි දිගහැරුම. නේද? දිගහැරලා බලා ගන්නවා මගේ වැඩේ මොකක්ද? මගේ ජීවිතේ මොකක්ද කියලා දිගහැරලා බැලුවා. නේද? මේ තාම අපි කරේ මොකද්ද? ඵලය තිරික්සන එකයි. ඉතින් කෙනෙක් ඉතා නිවැරදිව ඔන්න ඒ කාරණා ටික හොඳට හොඳට පිරික්සලා බලන්න ඕනේ. ඔය විදිහට පිරික්සා බලනකොට තමයි ඒ තැනත්තන්ට තේරෙන්නේ මගේ தත්ත්වය නම් හොඳ නෑ මගේ தත්ත්වය නම් හොඳ නෑ මම ඉන්නේ ගොඩක් දේවල් උපාදානය කරගෙන මේක අනිත් පැත්ත හරවන්න ඕනේ මේ මහා බෝධිසත්වයන් වහන්සේ නමක් දැන් අපි තුමු සිද්ධාර්ථ කුමාරයා අර සුමේද තාපසයා ඉඳලා නියත විවරණ ලබාගත් දවසේ ඉඳන් කොච්චරකල් පෙරුම්දම් පිරුවද? සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ පෙරුම්දම් පිරුවා. මං එතකම් මොනව කරන්නද දන්නේ නැහැ. මම මොනව කරන්නද? මොකවත් නැහැ බල බල හිටියා. ආහහ හිටියා. විඳ විඳ හිටියා. ඇහැ කන නාසය දිව ශරීර වලින් මනසවල් වලින් සැපයි සුවයි මధుරයි සුන්දරයි කීකේ දුක් විඳේද හිටියා නේද අංශුමාත්ම සැප විඳින්න හිටියා ඉතින් මේක ගලවා ගන්න වැඩපිළිවෙලට යන්න ඕනේ දැන් අපිට බලන්න වෙනවා මේකට මොකද කරන්නේ හ්ම් මේකට මොකද කරන්නේ කියලා ඉතින් මේ නාම රූප પરම්පරාව කියන එක ගැන අපි යම් කිසි අදහසක් දැනගන්න ඕනේ හරි මොකක්ද මේ වෙන්නේ මේ තණ්හාවට හේතුව වේදනාවයි කියලා සඳහන් කරා නේද ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ අපිට සඳහන් කරනවා මෙන්න මේ ටික අපි තේරුම් ගන්න බලමු මම මේ පවන්නත්ත පෙන්නනවා දැන් මේක දකිනවා හරිද මේකේ දැකීම සිද්ධ වෙන්නේ එකවරද එක චක්කු විඥානයකින්ද හරි ඒකත් එක්ක මේ පවන්නත්තක් කියලා හඳුනා ගන්නවා මේ ඒ හඳුනාගන්නේ මොන විඥානයකින්ද පවන්නත්තක් කියලා මනෝ විඥානය නේද ඒකට හේතු ඒ මනෝ විඥානය හටගන්නකොට දැන් මේක පවන්නක්වත් කියලා. දැන් මම මේක පැත්තකට ගත්ත කියන්නේ. මේකේ මිට ඇහැට දැක්කා. මේකේ මේ තව කොටසක් දැක්කා ඇහැට. ඇහැ දැක්කා. මේ තව කොටසක් පෙනීම ඇති වුණා. මේ ඒ ටික දැන් විඥානයේක ආයුෂය කොච්චරද? හොඳට තේරුම් ගන්න මේක විඥානයේ ආයුෂය කොච්චරද? උත්පාද, තితి, භංග. එතකොට උත්පාද ප්‍රතිභංග කියන තැන මොකුත්ම ඉතුරු වෙලා ඉතුරු වෙලාද නැති වෙන්නේ. ඉතුරු වෙලාද නැති වෙන්නේ. නෑ. සියල්ල ඉවර වෙන්නම නැති වෙනවා. එහෙනම් මිට දැක්ක මිට කියලා නෙවෙයි මිට දැක්ක මිට කියලා හඳුනාගන්නේ මනෝවිඥානයකින්. නමුත් මිට දැක්ක චක්කු විඥානය. මිට දැක්කම ඒක එතනින් ඉවරයි. ඇනේ දැක්ක චක්කු විඥානය. ඒක එතනින් උත්පාදට තිබංග කියන ආකාරයට ඉවරයි. වටේ දැක්ක චක්කු විඥානය. ඒක එතනින් ඉවරයි. නේද? එහෙනම් මේක දැකීම කියලා එකක් සිද්ධ වෙයිද? මේක දැකීම කියලා එකක් සිද්ධ වෙයිද? නෑ. අංශු මාත්‍රයක දැකීමක් විතරයි හිමනම් වෙන්නේ. නේද? කොහොමද ඒක වෙන්නේ? දැන් මං මට ඇහෙනවා බුදු සරණයි කියලා. දැන් අපි කන ගැන කතා කරමුකෝ. මේ බලන්න බුදු සරණයි කියලා ඇහෙනවා. හරි? බුයන්න ඇහෙන බුයන්න කියන එක දැනගන්න මට දැන් අපි මනෝවිඤ්ඤාණය ගැන කතා කරමු පොඩ්ඩක්. හරි? බු කියන එක ඇහෙනවා මට. එතකොට මට එක පාටම බුයන්න මතක් වෙනවා නේද? ඒකට සිත් වේගයක් ඇති වෙනවා නමුත් අපි එක හිතක් කියලා හිතමු උදාහරණයක් විදියට. ගුයන්න හඳුනා ගන්න හිත. ඇත්තටමත් ඒක හඳුනා ගන්න කොයි වෙලාව හරි එක හිතකින්. නමුත් මේක තේරුම් ගන්න ඕනේ ඉඳලා ගුයන්න හඳුනා ගන්න හිත උත්පාද ත්‍රිති භංග කියන තැනේදී ඉවරයි. නේද? එතකොට ඊළඟට දුයන්න හඳුනා ගන්න හිතක් තියෙනවා. කොයි වෙලාව හරි පහළ වෙනවා. ඒකත් ඉතින් ඉවරයි. එතකොට බුදු කියන එක හඳුනා ගනීද? හඳුනා ගනීද? නෑ එහෙමනම් හඳුනා ගන්න විදිහක් නෑ. මෙන්න මේක අපි ඉස්සෙල්ලාම නාම රූප પરම්පරාව ගැන තේරුම් ගන්නකොට අපේ මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඕනේ. අම්මා කියලා මම දැන් කියනවා. මතක් වුණාද නැද්ද? මතක් වුණා. මොකක්ද දන්නේ මේ මතක් වෙන්න ඇතිවෙච්ච හේතු? අතීතයේ මම අම්මාව දැකලා හඳුනලා තියෙනවා. මට එනම් මතක තියෙනවා. එහෙනම් අම්මා කියනකොටම ඔන්න අම්මව ආයේ මතකයට ආවා. කොහෙ තිබ්බද ආවේ? කොහෙ? මනසේ තිබ්බා. කොහේට ගිලද ආවේ කියලා හෙව්වා. පරමාර්ථ ධර්ම හතර මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. දැන් නිර්වාණ සාන්තිය ඔහෙ තියෙනවද? ආ නැහැ. එහෙනම් දැනට මොනවද තියෙන්නේ? චිත්ත, චෛතසික, රූප. එහෙනම් ওই මතක් වෙච්ච එක රූපේද තිබ්බේ? නෑ ඉස්සෙල්ලා කතා කරා රූපේ දැකෝ යන්ත්‍රයේ කියලා. ඒක මොකවත් දන්නේ නෑ. එහෙනම් රූපය ගත කරගන්න. සිතේ ඒක හටගත්ත සිතේ තිබ්බා වෙන්න බෑ. ඇයි? ඒක උපාද ප්‍රතිබංග කියලා තැනින් ඉවරයි. එහෙනම් කොහෙද තිබිලා තියෙන්නේ? චෛතසිකයේ. චෛතසිකය ගැන මොකද කියන්නේ? සිතත් එක්කම ඉදදී සිත ගන්නා අරමුණම අරගෙන සිතත් එක්කම නිරුද්ධලා යන තවත් සිද්ධියක් තමයි චෛතසිකය. ඒකට මතකයි එතකොට මතකද? ආය මනසේ තිබුණ දැන්. අන්න බලන්න මේ ලෝකයේ සමහර ඵලයන් ඇති වෙනකොට හේතු ඒ වෙලාවෙම තිබිය යුතු ඵලයන් තියෙනවා. සමහර ඵලයන් අතීත හේතු හේතුයෙන් හටගන්නවා. මොකක්ද ඕව මතක තියාගන්න? අතීත හේතු හේතු වෙලා වර්තමාන ඵලයන් හට ගන්න වෙලාවලුත් තියෙනවා වර්තමානයේම ඒ ඵලයත් එකම හේතු තියෙන ඒවාත් තියෙනවා උදාහරණයක් දේ දුන්න දේ දුන්න ගත්තොත් දේ දුන්නට හේතු වෙන අවය වැස්සයි ඒ වෙලාවෙම තියෙන්නේ නේද ගොංචි හැටයක් හැදෙනවා කියලා ගත්තොත් ගහක ඒකට හේතු උනේ පැල කරපු ගොංචි හැටේ නේද ඒක තියනවාද මේ ගහ හැදෙනකොට නෑ තිබ්බ තැනක සලකුණක්වත් නෑ නමුත් ඒ ඒ බොන්චි හේතු වෙලා වපුරපු බොන්චි හේතු වෙලා ආය බොන්චි හැදෙනවා එහෙනම් පරණ ඒවා මෙතනම තියෙන්න ඕනේ අලුත් එකක් හැදෙන්න අලුත් එකක් හැදෙන්න පරණ ඒවා මෙතනම තියෙන්න ඕනේ නෑ ඒවා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා අලුතෙන් එකක් හැදෙනවා හරිද? එහෙනම් මං අම්මා කියලා කියනකොට අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය හඳුනා ගැනීමක් හින්දා පහළ වෙච්ච හිතක් තියෙනවා මට අම්මව හඳුනා ගැනීම සඳහා පහළ වෙච්ච හිතක් තියෙනවා ආන්‍යේක හේතු වෙලා මට ආයතරයක් විතර තමන්ගේ අම්මව මතක් වෙනවා ඒක කොහෙවත් තියෙනවා මේ කොහේ හරි තියෙනවා කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න ඒ තියෙන දේ තමන්ගේ ආත්මය කියලා අදහසක් එනවා. මගේ ආත්මය මේ තියෙනවා මෙහෙ තමයි ඔක්කොම තියෙන්නේ කොහෙ තියෙනවද දන්නේ නැහැ ඉතින් තියෙනවා තියෙනවා කියන. නේද? දැන් මේ වෙලාවේ අපි වෙන දෙයක් මට මේ වෙලාවේ යමක් දැන දැන් මං තාත්තා කියනකොට ඔන්න තාත්තා මතක් වුණා එතකොට අම්මා නැහැ. අම්මාගේ අම්මා පිළිබඳ එකක් ඔතන නැහැ. අම්මා කියනකොට මේක මතක් වෙනවා. ඒ වගේ වේගෙන් මතක් වෙන වේගෙන් මතක් වෙන වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ හේතු වෙවි, එකතු වෙවි, හේතු වෙවි, එකතු වෙවි පරණේවා. හරි? අන්න ඒකට කියනවා අදිවචන සංස්පර්ශය කියලා. හරිද? අපේ මේ මනසේ සිද්ධ වෙන මේ ලෝකයේ තියෙන නොයේකුත් නොයේකුත් ලෝකයේ තියෙන පැනවුම් වගේක් තියෙනවා ප්‍රඥප්ති වගේක් තියෙනවා. හරි? අන්නේ ඇති වෙන ප්‍රඥප්ති තමයි ගහය, කොළය, මලය දැන් මම කියනකොට මොකද වෙන්නේ? අන්න මල මතක් වෙනවා. ඒක මනෝ ස්පර්ශයක්ද නැද්ද? එහෙනම් මේ ලෝකයේ තියෙන මේ නොයේකුත් රූපයන් හින්දා ඇතිවෙන මනෝ ස්පර්ශය කියනවා ආන් ඒකට කියනවා අදිවතන සංස්පර්ශය කියලා. අන්නේ අදිවතන සංස්පර්ශයේ හේතු ඒ ස්පර්ශයේ හේතුවෙන් අපිට නොයේකුත් වේදනාවල් ඇතිවෙනවා. ඒක මනෝ සංපස්සය. හරි? මනසේ ඇතිවෙන ස්පර්ශය. ඊළඟට ඇහැකරනාසය දිව ශරීරය කියන පංචද්වාරයේහි මේ වගේ එකක් වෙන්නකොට මෙන්න මේක හින්දා ඇහත් රූපයත් ගැටීම හින්දා ඇතිවෙන ස්පර්ශයක් තියෙනවා. ඒකට කියනවා ගැටීම හින්දා ඇතිවෙන ස්පර්ශය කියනවා පටික සංස්පර්ශය කියලා. හරිද? මෙන්න මේ දෙක හින්දා අපිට මේ නාම රූප પરම්පරාව එක එක දේවල් විදිහට දැනෙනවා තේරෙනවා. හරිද? එතකොට අන්න අතනත් බලන්න තව ටිකක් අපි ඔය තේරුම් ගමු මේ මනෝ ස්පර්ශය කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ බලන්න හරි පරිස්සමෙන් තේරුම් ගමු අපි. දැන් අර බුදු සරණයි කියන එක කියලා හිතන්න. බුයන්න හඳුනාගත්තා හිතකින් මම හිප්පේලියක් ඉඳ පරණ හේතුලින්ද බුක් කියනකොටම හඳුනාගත්තා. නේද? අන්නේ බුයන්න හඳුනාගත්ත හිත නිරුද්ධ වුණා. නැති වුණා. ඊළඟ හිතෙන් මම දුයන්න හඳුනා ගත්තා. ඊළඟට හිත ඒගල තව එක හිතකින් හඳුනාගත්ත දුයන්න. දුයන්න හඳුනාගත්ත හිතත් දුයන්න හඳුනාගත්ත හිතත් දෙක ඇති වෙලා නැති වෙලා ගියා. ඒ ඇති වෙලා නැති වෙලා ගිය ඒවා හේතු වෙලා එකතු වෙලා මොකද වෙන්නේ? බුදු කියන දේ හඳුනා ගන්න හිතක් පහළ වෙනවා. හරිද? එතකොට අර දෙක නැහැ. නැති දේවල් හේතු වෙලා නැවත පහළ වෙනවා අර දෙකම එකතු වෙලා පහළ වෙන්නේ දැන්. මිශ්‍ර වෙලා. අන්න ස්පර්ශ වෙලා. හරිද? තේරෙනවද? ඒ දෙක එකතු වෙලා මට බුදු කියලා එකක් පහළ වුණා. ඊළඟට ඔන්න සයන්න තව එකක් පහළ වුණා. දැන් බුදුස බුදුසර නේද? එහෙම එහෙම එහෙම එහෙම මේකෙන් මේක බුදුසරණයි කියන එක පිළිබඳ එක හිතකින් ඒ බුදු සරණයි කියන එක හඳුනාගන්නේ එක හිතකින්. ඒ හිත නියෝජනය කරනවා කලින් ඇතිවෙච්ච ඔකෝම. හරි? ඒ හිත නියෝජනය කරනවා කලින් ඇතිවෙච්ච ඔකෝම ටික. එන්න එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා මෙතන. නේද? එහෙම වැඩ පිළිවෙලක් මෙතන සිද්ධ වෙනවා. මම ඒක දන්නවද? ඒක මගේ වැඩක්ද? ඔන්න ඒ ස්පර්ශයේ හිඳයි මලක් දැක්කහම ගහක් දැක්කහම හරිද මොකද වෙන්නේ ඒකත් එක්ක සිද්ධ වෙන දේ මේ බලන්නකො ඔන්න දැන් මේක තේරුම් ගන්නයි මේ කියන්නේ බුයන්න හඳුනාගත්ත හිතත් එක්ක තව වැඩක් වෙනවා දැන් ඇහුනේ බූ විතරනේ කානකොට මොනවද ඒත් එක්ක මතක් වෙන්නේ බල්ලෝ <laughs> ඒත් එක්ක මතක් වෙන්නේ 아무තු හැඟීමක් බලු හැඟීමක් නේද හරි ඊළඟට දුයන්න වෙනම මතක් වෙන හිත හිතත් එක්ක ඇති වෙන සකස් වීම මොකද්ද? දුක් දුක් කියන එක නිකන් එළවන හැඟීමක් නේද? දැන් ඔය දෙකම එකතු වෙච්ච ගමන් ආ මහා සාන්ත හැඟීමක් නේද? බලන්නකො අතර මෙහෙම වෙන්නේ නැහැ නේද? ඒ තරම් වේගෙන් මේක මම කියන්නේ මේ එක එක දේවල් එකතු වෙලා අපිට දුක් වේදනා දුක් කියනකොට දුක් වේදනාවක් දුක් කියනකොට දුක් වේදනාවක් හටගන්න ඒ ස්පර්ශය හේතු වෙන්නේ. ඇයි? කලින් මම බුක් බුක් බුක් ගියවොත් මට මතක් වෙන්නේ මගේ මනෝ ස්පර්ශය හේතුවෙන් මතක් වෙන්නේ බල්ලන්. නේද? ඒතකොට බුදු කියන දේ හේතුවෙන් මට ඇති වෙන්නේ සැප වේදනාවක්. බුයන්න හේතුවෙන් ඇති වෙන්නේ බුක් කියන වචනේ හේතුවෙන් දුක් වේදනාවක්. නේද? එහෙනම් මනෝ ස්පර්ශය හේතුවෙන් සැප වේදනා දුක් වේදනා අදුක්කතු වේදනා පැනෙනවාද නැද්ද? ඒ විතරක් නෙවෙයි අතීතයේ මම දැක්ක දැන් දූරියන් කිව්වහම මොකද වුනේ? කාලා තියෙන හින්දා, සිත් පහල වෙලා තියෙන හින්දා එන සමහර අය දූරියන් වල ගඳ විතරයි ස්පර්ශ වෙලා තියෙන යාට අතීතයේ. ඒකෙන් යාට පුදුම අප්‍රියාවක් තියෙන. සමහර අය මොකද දන්නව කරන්නේ? අර පොත්ත ගලවලා වෙනත් කෑමක් කර දාලා අර මනුස්සයට අරගෙන කන්න දෙනවා. ඒක කෑවට පස්සේ මොකද වෙන්නේ? සමහර අය පාන්න පාන්න දූරියන් කන්න පටන් ගන්නවා. එහෙම නේද වෙන්නේ? ඔව්. එතකොට ඔන්න ඔය වගේ මේකේ අතීත හේතු වෙවි ප්‍රත්‍ය වෙවි අතීතයේ ඇතිලා නැතිලා ගිය සිතුවිලි හේතු වෙවි ප්‍රත්‍ය වෙවි හේතු වෙවි ප්‍රත්‍ය වෙවි හේතු වෙවි එකතු වෙවි හේතු වෙවි එකතු වෙවි මේ වෙලාවේ එකක් හදනවා. අන්න ඒ හැදෙන එකට එන්නේ වැඩ පිළිවෙලට කියනවා නාම પરම්පරාව කියලා. මගේ අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සියලු සිතිවිලි වලට කියනවා නාම නාම પરම්පරාව. හරි? ඇති වෙලා නැති වෙලා. ඒවා තියනවාද? උත්පාද ප්‍රතිබංග උත්පාද ප්‍රතිබංග කියන තැනින් ඉවරුණා. හරිද? එතකොට ඒකට කියනවා නාම પરම්පරාව කියලා. මෙන්න මේ නාම પરම්පරාව තමයි හේතු වෙවි එකතු වෙවි මට. අවුන් දැන් අපිට ගලප ගන්න පුළුවන් ඔබ තේරුම් ගත්තා. වෛද්‍යවරයාට ලෙඩ සංඥා එන්නේ ඇයි? එයා විශ්වවිද්‍යාලේ ඉන්නකම් මොකද කරේ? ලෙඩ ගැන ප්‍රතිකාර ගැන ඔක්කොම සිත් පහල කරගත්තා. එය ගුරුවරයා කියනකොට පහල කරගත්තා. පරිේශන කරලා පහල කරගත්තා. ඒවා හේතු වෙලා එකතු වෙලා දැන් වෛද්‍යවරයා ළඟට ලෙඩෙක් ඇවිල්ලා මට මේ අමාරුව තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා මෙයා ඉතින් වේදනාව කියලා බලනවා නේද? අහලා බලනවා අහලා බලනකොට මේ මෙහෙ එනවා හිත වගේක් මෙයාට. මනෝ ස්පර්ශයේ තියෙන. මේක නම් අහවල් ලෙඩේ තමයි මේකට ප්‍රතිකාරය මෙතනයි කියලා. වෛද්‍යවරයෙක් නොවන අපිත් කල්පනා කරනවා ඉන්නු බලන්න අරයා අරයා විස්තර අහලා වේදනාව තිබ්බාම හරි ගියා ඉන්නකො මාත් මේ වැඩේ කරන්න කියලා ලෙඩෙක් ඉන්නවගෙන හරි විස්තර අහලා වේදනාව ආරම්භිය තිය බල බල එන්නේ නෙවෙයි එන්න නෑ ලෙඩේ පිළිබඳව තේරුම් ගැනීම ප්‍රතිකාරය පිළිබඳ තේරුම් ගන්න එක එන්නේ නෑ නෙවෙයි එන්න නෑ කොහෙද නැත්තේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි වල එයාට එහෙම එකක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා නෑ මගේ චිත්ත පරම්පරාවේ ඒකින්ද ඒකට අදාළ ස්පර්ශය සිද්ධ වෙන්නේ නෑ. ඒක හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ නෑ. අන්න දැන් තේරෙනවද අපේ වැඩ පිළිවෙල අපි ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද? කටපාඩම් කරනවා කියන්නේ මොකද්ද? උපාධියක් ගන්නවා කියන්නේ මොකද්ද? මතකේ කියන්නේ මොකද්ද? නේද? ඔක්කොම ආ ඒකත් එක්ක ඇති වෙන ස්පර්ශයෙන් හින්දා ඇති වෙන සකස් වීම නේද? දැන් අපි යමු නිකන් සාමාන්‍ය සිද්ධියකට ඔකත් එක්ක. එතකොට තේරෙනවා අපේ විකාරය කොච්චරද විකාරයක්ද කියලා. හරිද? උදේම මම කාර්යාලයකට යනකොට මම එකම උදාහරණයක් ගන්න හැමදාම මොකද ඒක තේරුම් ගන්න ඕනේ නේද? ලේසියින්ද? හොඳයි. උදේම යනවා මම කාර්යාලයට යනකොට කවුරු හරි කෙනෙක් නුරුස්සන වැඩක් කරනවා. දැන් මට සිත් වේලි වගේක් පහල වෙනවා. ටිකක් කුස්සන්න නැති ඒවා. ඊට පස්සේ චුට්ටකින් මොකද ගන්න කවුරු හරි ඇවිල්ලා මට එයාගෙන කේලම් කියනවා. ඔන්න ඒ වෙලාවේ සිත් වේලි ටිකක් පහල දැන් කේලම් කේලම් අහනකොට මට පහල වෙච්ච සිත් වර්ගයක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ ගොඩෙනුයි මේ ගොඩෙනුයි දෙකෙන්ම සමහර අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හින්දා දැන් මට අරිට වැඩිය තරහයකට වහර වෙනවා. ඕම ඉන්නකොට මෙයා ඇවිල්ලා මට බැනලා යනවා. දැන් මොකද වෙන්නේ? බැනීමෙන් පස්සේ මට පහළ වෙන සිත් මොනවද? නුරුත්තර වැඩේ කරපු එකයි, කේලම් අහපු එකයි, ගන්න එකයි තුනම තුනේම සිත් හේතු වෙලා එකතු වෙලා දැන් ඔන්න මට ඊටත් වැඩිය ප්‍රබල තරහ සිත් එනවා නේද? ඒ තරහ හිතත් ඇති වුණා ඊළඟට එන තරහ හිතට මේ තරහ හිතත් හේතු වෙනවද නැද්ද? දැන් දෙකක් ඇති වුණා ඊළඟට එන තරහ හිතට මේකත් හේතු වෙනවද නැද්ද? මොකක් වගේද හරියට එකක්? වැල් පොලිය වගේ. හරිද? වේගෙන් වැවෙනවා මේ මේක පිටිකාසයිලයකට වැඩිය හරි භයානකයි. ඒක වේගෙන් වැවෙනවා තරහ එහෙම වේගෙන් වැවෙන. ඒක එකපාරටම අම්මා මරනවා තාත්තා මරනවා ඒ தත්තරපත් වෙන්නේ ඒකයි. හරිද? මේ ලෝකේ මේවා හරියට දැනගත්තාම තමන්ගේ సంతානයේ මේ ලෝකයේ සියලු දෙනා ගැන සමාව ඇති වෙනවා. තරහ ඇති වෙන්නේ අහවලා කලාය අහවලා බැන්නාය අහවලා විනාශ කලාය කියලා එකක් නෙවෙයි ඇති වෙන්නේ. එතන සිද්ධ වුණාය කියලා. හරි? ඊළඟට බලන්න දැන් දැන් ඔන්න අර නුරුස්සන වැඩේ කරා තරහෙන් හිටියා මේ බැනලා ගියා කේලම් ඇහුවා දැන් මෙයා 12ට විතර ඇවිල්ලා මගෙන් වැඳලා අඬලා සමාව ගන්නවා දැන් මොකද මට වෙන්නේ වැඳලා අඬලා සමාව ගත්තොත් දැන් මොකද වෙන්නේ? ඔන්න එතනින් පස්සේ වෙන දේ බලන්නකො. දැන් මට හරි දුකයි වෙලාවකට නේද? අපේ ඇඬුවානේ නේද? දැන් මේ මොකද මේ මට දුකක් ඇති වෙන්නේ? කොයි ටිකද දැන් මට හේතු වෙලා තියෙන්නේ? අර වැන්ද ටිකයි ඇඬුව ටිකයි තමයි හේතු වෙලා දැන් මේ සිත් සිතක් පහළ වෙනවට අර ටික තමයි මතක් වෙන්නේ. ටිකක් වෙලා යනකොට එකපාරටම හිතෙනවා වැන්ද තමයි ඇඬුව තමයි ඒ වුණාට අර බැන්න වෙලාවේ කිව්ව වචන ඕක ආයෙ ටිකක් තරහ යනවා. <laughs> දැන් ඒ හේතු වෙලා තියෙන්නේ කොයි ටිකද? කේලම් කියේ නෑ මට බැන්න ටික. නේද? මට ඇහිච්ච හිත් හේතු වෙලා ඒ ටික හේතු වෙච්ච ගමන් මට මෙතන දැන් ආයෙ තරහ යනවා. ඊට පස්සේ අර නුරුස්සනේම වැඩියෙන් හේතුනොත් ආයෙ තරහ යනවා. ආයෙ තරහෙන් ඉන්න ගමන් ඒ වුණාට ඉතින් ඇඬුවානේ. ඒ වුණාට ඉතින් සමාව ගත්තානේ. ආන් ඒ ටික හේතු වෙනකොට ආයෙසරයක් මට හොඳ හිත් පහළ වෙනවා. හැන්දෑවරුව මගේ ජීවිතයේ අචාරුවක් වගේ. <laughs> විතක හරයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා, විතක තරහක් ඇති වෙනවා, දෙකටම නැති එකක් පහළ වෙනවා, පව් කියලා හිතෙනවා, අපව බයින්න ඕන කියලා හිතෙනවා. ඔන්න ඔය කරදරේ විඳිනවද නැද්ද හැම වෙලේම? ගමනක් යන්න ගියත් එහෙමද නැද්ද? යනවද නැද්ද? මොකද කරන්නේ? අහවලා එක්කන් යනවද නැද්ද? කොහොමද මේක මල්ල කරදරේ නේද? එක එක වෙලාවට එක එක එක එක එක එක සිතුවිලි අපිට එනවා. නේද? මොකද කියන්නේ? කවුරු හරි ගැන හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා අපිට හොඳ කියලා ටිකක් කියලා යනවා. ඒ වෙලාවෙ ඉඳන් මොකද? ඉවරයි ඔක්කොම ඉවරයි. දැන් ඉතින් මං ඉන්නේ දැන් කියලා තියෙන්නේ. ආයෙ වෙන කවුරු හරි මට එයා ගැන හොඳ කියාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? මේක හරියටම දන්නේ ඔය අපේ තියෙන මේ දුර්වලකම අපේ තියෙන මේ සකස් වීම හරියටම දන්න කට්ටියක් ඉන්නවා. ඵලය විතරයි හැබැයි දන්නේ හේතු දන්නේ නැහැ. ඒ තමයි දේශපාලනඥයෝ. හරි. ඒ කට්ටිය මොකද කරන්නේ? ඒ කට්ටිය දන්නවා හරියටම කතිරේ ගහන තැනට යනකොට මෙයාගේ හිතට වැඩියෙන්ම හේතු වෙන්න ඕනේ එකතු වෙන්න ඕනේ මගේ හොඳ. හරිද? හිත කතිර ගන්න කිට්ටු කාලෙදී මොකද කරන්නේ? ඇහැ ගණනාසය දිව ශරීරය ඔක්කොටම අපේ ඒවයින් අපිට මේ අරමුණ දෙන්න මෙයාලා ලොකු උත්සාහයක් ගන්නවා. ඉතින් මොකද කරන්නේ කැන්වසින් ඉන්න. ඒලා කියාගෙන කියාගෙන කියාගෙන කියන ආනිත්‍යයක නරක කියලා මෙයාගේ හොඳ කියාගෙන කියාගෙන කියාගෙන යනවා. ඊළඟට මේක දැනගත් අනිත් එක්කෙනා ආයෙ ඇවිල්ලා එයාගේ හොඳ ඔක්කොම කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනවා. දැන් ඔය ඒ අපේව දෙක තුනම හේතු වෙලා මට දැන් ආය ආචාරුවක් වගේ ඉන්න මම කොයි පැත්තට කටේ දාන්නේ ඕකත් දැනගත්ත දේශපාලකයා මොකද දැන් මං ඡන්දකොලට එනවා කියලා දැනගෙන පහන කරලා තියෙන අර පේන රතුතෙන් හොරෙන් හරි කාඩ් එකක් වෙන්නවා නේද ඈ හොරෙන් හරි මෙහෙම කළා ගම මොකක් හරි පෙන්වනවා පාටක් හරි පෙන්වනවා පෙන්නපු ගමන් ආය මගේ හිත මොන අමතක කරලා තිබ්බනම් ඒ පැත්තට වැටෙනවා කොහොම හරි අන්තිමට මම කතිරේ ගහන්න ඕන්න මෙන්න කියලා මට නන්ට් ලිස්ට් එක කියනකොට හේතු වෙන ප්‍රත්‍ය වෙන අතීත විදියට මට කැමැත්ත ඇති වෙන දෙයට මගේ පැත්තෙන් වැඩ වෙනවා. එහෙනම් දේශපාලඥයා හරි කපටින් වැඩ ගන්නවා. නේද? ඊළඟ වෙනස් දැන්වීම කට්ටියත් ඒක හොඳට දන්නවා. නේද? කොහොමද යාළුවගේ බඩු විකුණ ගන්න මොකද කරන්න ඕන කියලා අපේ හිත හිතේ කැමැත්ත ඇති කරවන්න. එහෙනම් මේ ඔක්කොටම අහුවෙච්ච අපි ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩි වගේ නේද හුලඟට අහුවෙච්ච කොළ වගේ සාල්ලු වේවි එහාට මෙහාට එහාට මෙහාට ඉතින් කොහොම තියෙන නාම પરම්පරාවක් තමයි අපේ මේ ජීවිතේ සිත්තේදී වුණ ඔය වගේ ඒක මගේ වැඩක්ද ඒක මගේ වැඩක් නෙවෙයි ඒක මගේ වැඩක් නෙවෙයි ඒක අතීතය හේතු වෙලා ප්‍රත්‍ය වෙලා නැවත නැවත නැවත නැවත සකස් වෙන සිතක් ඒකට කියනවා නාම પરම්පරාව කියලා හරිද? මෙන්න මේ ස්පර්ශයේ හින්දා ධර්මයේ සඳහන් වෙනවා මෙන්න මේ ස්පර්ශයේ හින්දා බලන්න ඔන්න ඔය ස්පර්ශය හින්දා ඔතන නාම પરම්පරාවක් නේද? ඔතන ගොඩක් නාම પરම්පරාවක්, රූප પરම්පරාවක් ඇති වෙනවද නැද්ද? ආන්ගේ නාම රූප પરම්පරාව ඔන්න ඔය හඳුනා ගන්නා විඥාන හට ගන්නවද නැද්ද? නේද? රූප හඳුනගන්න, ශබ්ද හඳුනගන්න, ගන්ධ හඳුනගන්න නේද? රූප, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන ඔන්න ඔය නාම රූප පරම්පරාවට එනම් මේ විඥානේ හේතු වෙනවා. නැවත නැවත නැතව නැවත ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා ගිය විඥාණය නේද? දැන් ආයේ එතන ගැන පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේ ඇති වෙන විඥාණය කියන එක මව් කුසක දැසගත්තේ නැත්නම් ඒක පැහැදිලිවම සඳහන් වෙනවා මහා නිදාන සූත්‍රයේදී අපි දැන් හැම වෙලේම මේ ගන්ධබ්බයාගේ පහළ වීම, ගන්ධබ්බයාගේ එළඹීම, ගන්ධබ්බයාගේ එළඹීම කියලා තැන් තැන් වල තියෙන හින්දා ඔය අන්තරාභාවයක් ගැන අදහසක් පහළ කරනවා. මහා නිදාන සූත්‍රයේ පැහැදිලිව තියෙනවා විඥානයේ බැස ගැනීම කියලා. හරි. ඒ කියන්නේ මොකක්ද? යම් තැනක ප්‍රතිසන්දි විඥානයක් ඇති වුණාද ඒ ප්‍රතිසන්දි විඥානය ත්‍ුතිසිතක් ඇති වුණාද ඒ ත්‍ුතිසිත ඒ ඒ කියන්නේ මේ ශරීරය ආශ්‍රය කරගෙන පහළ වෙන අන්තිම සිත. ආන්ගේ චුතිසිත හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මොකද වෙන්නේ? ඒහා සමාන වෙනත් තැනක වෙනත් පොහොරක වෙනත් විඥානයක හට ගැනීමට හේතු වෙන තැනක ප්‍රතිසන්දි විඥානය හට ගන්නවා. අම්මෙක්ගේ තාත්තෙක්ගේ එකතු වීම විතරක් ඇද්ද? දරුවෙක්ගේ හට ගැනීමට. අදී විඥානයාගේ එළඹීමක් ඕනේ. ඊළඟට අර්ධ වශයෙන් ඒ විඥානයේ එළඹීමත් එක්ක අර කලලෙන් වැඩෙනවා. එහෙනම් රූප પરම්පරාව ඇති වෙනවා. නේද? ඒත් එක්කම නැවත විඥානයන්ගේ පහළවීමක් තියෙනවා. නාම પરම්පරාවක් තියෙනවා. නේද? එහෙනම් මේ පහළ වෙච්ච විඥානය මේ නාම රූප પરම්පරාවට හේතු වෙනවද නැද්ද? හේතු වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ නාම රූප પરම්පරාව නැවත නැවත හටගෙන හටගෙන හටගෙන යන මේ නාම රූප પરම්පරාව නේද හේතු වෙනවා නැවත එතන විඥාන හට ගන්නවා. එතකොට මේ නාම රූප අතර මගදී මේ විඥාණය හට ගැනීම නැවතුනොත් දරුවා බඩේදීම මිය යනවා ආය ඒක වර්ධනය වෙන්නේ නැහැ. පොඩි කාලෙදී වුණොත් එතනින් එහාට වර්ධනය වෙන්නේ නැහැ. නේද? එහෙනම් විඥාණය නාම රූප පරම්පරාව ඇති කරනවා. මේ නාම රූප පරම්පරාව නැතුව සසර හටගෙන යන විඥානයක පහළ වීමක් තියෙනවද? නෑ නේද? එහෙනම් මේ දෙක එකට එක ප්‍රත්‍ය වේවි හේතු වේවි ප්‍රත්‍ය වේවි හේතු වේවි අර මනෝ ස්පර්ශයන් හේතු වෙලා දැන් අපි ඔය විදිහට ඔය විදිහට මේ නාම රූප પરම්පරාව වෙන වෙනම වෙන වෙනම හටගෙන යනකොට රූපයාගේ යම්කිසි හට ගැනීමක් තියෙනවා රූප પરම්පරාව හින්දා අපිව ගොඩ නැගෙනවා අනිත් පැත්තෙන් නාම પરම්පරාව ගොඩ නැගෙනවා දැන් බලන්න ප්‍රඥාප්තිය කියන්නේ මොකද්ද කියලා හරි මෙන්න මේක හින්දා මෙන්න මේ එකකට එකක් එකකට එකක් ප්‍රත්‍ය වීම හින්දා අපි කියනවා මේක වෙනම පුද්ගල පුද්ගලානුබද්ධ විදිහකට අපිට දැනෙන්න පටන් ගන්නවා. මේ චුට්ට හොඳට අපි තේරුම් ගන්න බලමු මේ වැරදීම ගැන පුද්ගලානුබද්ධ විදිහට. එතකොට තමයි කියන්නේ එත්තාවතාකෝ ආවසෝ ජායේතවා ජීයේතවා මීයේතවා ජයේතවා උපජ්ජිත්වා උපජ්ජිත්තං වා කියලා සඳහන් කරන්නේ මේ උපදිනවාය, චුත වෙනවාය, මැරෙනවාය, දිරණවාය ඔය විදිහට අපි මේ නාම රූප පරම්පරාවට සත්ව පුද්ගල වශයෙන් අපිට අදහස් පහළ හරි. මෙතන සිද්ධ වෙන්නේ මේ නාම රූප වැඩපිළිවෙලක් විතරයි. මේක ඉපදුනාය. අපි අර ළමයා අර අර නාම රූප පරම්පරාවට කියන ළමයෙක් ඉපදුනාය. හරිද? ඒක අපි අරගන්නවා අහවලාය කියලා. ඊළඟට බලන්න මේ එපවණකින් අදිවචනපතෝ ඒ කියන්නේ මේ මේ මේ මිනිස්සෙක් මේ අහවල් මේ ගහය කොළය මලය කියන්න අර අපි කියව අදිවචන ස්පර්ශය කියලා කිව්වෙත් ඒක තමයි. ඒකට අදිවචන සකස් වීමක් සිදු වෙනවා. ඒත් එක්කම ඒ ඒ තුලින්ම අපි නොයේක ප්‍රඥාක්තිය ඇති කරගන්න හැටි බලන්න අර ඊට ඉස්සෙල්ලා අර උපදින ළමයාට දානව නිරුක්තිය. ඒ කියන්නේ අර්ථ දැක්වීමක්. එයාට දානවා නිමල්, කමල් හ්ම් ඔය විදිහට නමක් දානවා. එහෙනම් එයාට දැන් ඒ කියන්නේ පදාර්ථයක් දාලා දෙන්න. ඊළඟට ටික කාලයක් යනකොට මොන්න එයාට දානවා තව එකක්. ප්‍රඥප්තියක් දානවා. මොකද? මෙයා කරුණාවන්ත කෙනෙක්. මෙයා සැර කෙනෙක්. මෙයා මෝඩ කෙනෙක්. මෙයා ඊර්ෂ්‍යා කෙනෙක්. ඒක කොහොමද දන්නේ උනේ? ඇත්තටම අපි මේ ලෝකේ ඉන්න මිනිස්සු කරුණාවන්ත මිනිස්සු කියලා හංවඩුවක් ගහනවද නැද්ද? පරායනය කියලා හංවඩු ගහනවද නැද්ද? හොරු කියලා හංවඩු ගහනවද නැද්ද? මොකද ඒ?